ඊළඟට ප්‍රශ්නයක් අහලා තියෙනවා සිරිවර්ධන මහත්මයා ප ဋ ාණ දේශන යන්න කෙටියෙන් හෝ පැහැදිලි කරලා දෙන්න කියලා. අපි මීට කලිනුත් සිහිපත් කළා ප ဋ ාණ කියලා කියන්නේ මේ නාම රූප ධර්ම එකිනෙක ප්‍රත්‍ය වෙන ප්‍රත්‍ය ශක්තියින් 24ක් බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා. ඒ 24 තමයි සූවිසි ප ဋ ාණය කියලා දක්වන්නේ. මේ සම්බන්ධ ඔබතුමාට තොරතුරු දැනගන්න වඩාම සරලව තියෙනවා. රේරුකාණේ මහානායක හඳුරෝ විසින් සම්පාදනය කරලා තියෙන අභිධර්ම මාර්ගය සහ අභිධර්මයේ මූලික කරුණු කියන ග්‍රන්ථ දෙකේම තියෙනවා. අභිධර්මයේ මූලික කරුණු කියන ග්‍රන්ථයේ දීර්ඝ විස්තරයක් තියෙනවා. අභිධර්ම මාර්ගය පොතේ කෙටියෙන් තියෙනවා. ඒ දෙක කියවලා ඊට පස්සේ අවශ්‍ය නම් ප ဋ ාණ ප්‍රකරණ සම්ණය තියෙනවා. ඉතින් ඒක කියවන්න නම් හැබැයි අභිධර්මයේ ගැන හොඳ මතකයෙන් දේවල් තේරුම් ගන්න පුළුවන් මට්ටමට කටපාඩම් කරපු දැනුමක් තියෙන කෙනෙකුට තමයි ප ဋ ාණ ප්‍රකරණය විස්තර කරන තැනට යන්න පුළුවන් මූලික අවබෝධයක් ගන්න රේරුකාණ මහානායක හඳුරන්නේ අභිධර්ම මාර්ගය සහ අභිධර්මයේ මූලික කරුණු පොත් දෙක Taman ළඟ නැතිනම් අන්තර්ජාලයට ගිහිල්ලා එහෙම නැත්නම් නිකන් Google search bar එකේ අභිධර්ම මාර්ගය හරි අභිධර්මයේ මූලික කරුණු හරි කියලා ගැහුවහම ඒකෙන් පොත ගන්න පුළුවන් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් අරගෙන කියවන්න පුළුවන්